හීනං වා පනීතං වා යං দূරේ සම්තිකේ වා සබ්බන්තං රූපං නීතං මම නීසෝ වමස්මින් මේතෝ අත්තාති වමේතං යතා භූතං සම්මම් පඤ්ඤාය දට්ඨබ්බන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ මානසිකාර්යය සකස් කරගන්නේ නැතුව ලෝකේ අපිට අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන ක්‍රමවේදය නිවැරදි කරගන්නේ නැතුව සංසාර දුකෙන් අතර දෙන්න පුළුවන්කමක් නැත්තේ. සසර ජීවිතේ අපි යනකොට ඇහැට පේන කනට ඇහෙන නාසයට දිවට ශරීරයට දැනෙන හැඟෙන දේවල් පින්නත් මේ ප්‍රියයි සුන්දරයි මధుරයි ආදි වශයෙන් කැමැති වශයෙන් ඒවා ඊටාත්ම අනිෂ්ට අරමුණු විදිහටත් අකමැති වශයෙන් අපේ හිතවලට දැනෙනකොට කැමති දේවල් ඒ විදිහටම පවත්වාගෙන අකමැති දේවල් කැමති බවට පත් කර ගැනීම සඳහා හැම නිමේෂයකම උත්සාහ ගන්නින් ඉන්නවා මේ ජීවිතය අපි කරන එකම උත්සාහය තමයි හැම දිනාම ගන්න එකම උත්සාහය තමයි කැමති දේවල් ඒ විදිහටම තියාගන්න උත්සාහ කරනවා අකමැති දේවල් කැමති දේවල් බවට පරිවර්තනය කරන්න උත්සාහ කරනවා. මේ ලෝකයේ මස් සහිත, කටු සහිත, ලේ සහිත ශරීර කූඩු එහාට මෙහාට එහාට මෙහාට හරියට ඇවිදිනවා. ඔක්කොම ගත්තොත් කෝටි 700ක් විතර කියලා දැනට. මේ හැම එකකම තියෙන්නේ ලේ, මස්, ආහාර, ඇට, ඇට මෙදුරු ආදිය. ඉතින් සමහර ශරීර වැහිලා තියෙන හංගවල සුදු පැහැයක් තියෙනවා. සමහර ශරීර වැහිලා තියෙන හං වල කළු පැහැයක් තියෙනවා. එතකොට මෙන්න මේ හැම පැහැයෙන් විතරක් සහ මේ මස් පිහිටලා තියෙන හැඩතල අනුව මේවා සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා වෙන්කොට ගන්නවා. හැම දිනම තමන්ගේ ජීවිතේට මෙන්න මේ දේවල් වඩා හොඳ දේවල් මේ දේවල් වඩා නරක දේවල් කියලා හොඳ නරක වශයෙන් පින්නත් නේ තමන්ට නොයේකුත් රූපයන් නොයේකුත් මේ ශරීර ඒවා ඊටා හොඳය, ඒවා මේවා නරකය, මේවා පිළිකුල්ය, මේවා ප්‍රසන්නය කියලා ඒ ඒ ඒ ඒ ශරීර කූඩු කීපයක් සූදානම් කරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ශරීර පිළිබඳව තම තමන්ට තියෙන හැඟීම අනුව පින්නන්නේ ඒවා නොදක ඉන්න බැරි ගතිය, ඒවා ආශ්‍රය නොකර ඉන්න බැරි ගතිය, ඒවා නොදක හිටියොත් ආශ්‍රය නොකර හිටියොත් දැවෙන, තැවෙන, පිච්චෙන ස්වභාවයක් තියෙනවා. ආන්ගේ ස්වභාවය හින්දා චිත්ත අභ්‍යන්තරගතව නිබඳව নিরතුරුවම වාගේ මාරාන්තික කටුක තීව්‍ර වේදනාවක් ඇතිවෙනවා දැන් ගිහින් දකින්නවා දැන් ගිහින් දකින්නවා කියලා. දැක්කේ නැත්නම් තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති කරනවා. ආන්ගේ වේදනාව දරා ගන්න බැරුව සමහර ඇත්තෝ Taman කැමති රූප දැක ගන්න විදියක් නැත්නම් මොකද කරන්නේ? ජීවිතේ පවා විනාශ කර ගන්නවා. ඉතින් මේ චිත්තඅභ්‍යන්තරයෙන් නැගෙන වේගයක් ඒක. ආන්ගේ වේගයන් ඇති වෙන්නේ මේ මනුස්ස ශරීර පිළිබඳ අපිට තියෙන මුලාවල් හින්දා. මේ මනුස්ස ශරීරය තුළ තියෙන මේ මනුස්ස ශරීර පිළිබඳව අපේ චිත්තසංතාන මුලාවටපත් වෙලා වැරදි විදිහට දැකලා පින්නත්. නැති දෙයක් තියෙනවා වාගේ දැකලා තියෙනවා. නැති දෙයක් තියෙනවා වාගේ දැකලා තියෙනවා. අන්න ඒ දැකීම, ඒ වැරදි දැකීම නිවැරදි කරගත්තාම ඒකේ ඇත්ත తত্ত্বය අරමුණු වේද විදිහට දකින්න පුරුදු පුහුණු කරන්ද සම්මා සම්බුදුජාන් වහන්සේ අපිට අවශ්‍ය කරන සියලුම උපදේශ ටික ලබා දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කිරීමයි බෞද්ධයා විසින් කරන්නේ හිතෙන් නිදහස් වීමේ වැඩපිළිවෙලයි. බෞද්ධයා කරන්නේ මල් පූජා කර කර ඉන්න එක විතරක් නෙවෙයි. බෞද්ධත්වයා කරන්නේ පහන් පූජා කර කර ඉන්න එක විතරක් නෙවෙයි. ඒක කරන්න එපා කියලා නෙවෙයි. ඒක නෙවෙයි මූලික කාරණාව බුද්ධ ශාසනයේ. බුද්ධ ශාසනයේ මූලික කාරණාව මොකක්ද? සිත නිවා ගැනීම නේද අපි හරියට කියන හැබැයි මල් පූජා කරලා කියන නිවේවා නිවේවා තාම නිමුණු පාටක් එන්නේ නැහැ නේද හොඳට බලන්න ඕනේ Taman දිහා හැරිලා මගේ නිවීමක් කිසිම දැන් තියනවාද මගේ වෙනසක් තියනවාද අන්න අයට තරහ යන තැන්වල මට දැන් තරහ යන්නේ නැද්ද අන්න අයට ඊර්ෂ්‍යාව ඇති වෙන තැන්වල මට දැන් ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ නැද්ද? අන්න අයට ක්‍රෝධය ඇති වෙන තැන්වල මට දැන් ක්‍රෝධය ඇති වෙන්නේ නැද්ද? අන්න අයට රාගය ඇති වෙන තැන්වල මට දැන් රාගය ඇති වෙන්නේ නැද්ද? ක්‍රමානුකූලව මේ දේවල් මගෙන් අඩු වෙලා තියෙනවා. මේ දැවෙන, පිච්චෙන, හරි අපහසු ජීවිතයේ දැවෙන ප්‍රමාණය ටික ටික හරි අඩු වෙමින් කියනවා නම් Taman ශාසනයෙන් යම් විශේෂයක්, යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්නවා කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ සැප විඳීම සඳහා සකස් කරපු ශාසනයක් අනාගත සැප පිණිස කියලා අනාගත මේ ලෞකික සැප පිණිස සකස් කරපු ශාසනයක් මේ බුදුරජාන් වහන්සේට එහෙම අවස්ථාවක් තිබුණා. සංසාර ජීවිතයේ බොහෝ දුර යන වැඩ පිළිවෙලකට බුදුරජාන් වහන්සේට සකස් කරලා දෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද මම මොහොතකටවත් අකුසලය වර්ණනා කරන්නේ අකුසලය අනුමත කරන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. හරියට මෙන්න මේ වගේ පින්වත් බුදුරජාන් වහන්සේ කදානක දේශනා කරනවා කිසිම විදිහකින් කිසිම කෙනෙක් අසුචිය හෝ මල මුත්‍රා හෝ එක මාත්‍රිය වේලාවක සිත් කළ එනවාද මේවා හොඳයි ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා අදහස් වෙනවද? මාත්‍රි වේලාවකත් වෙන්නේ නැහැ. ආන්ගේ වගේ කියලා කියන බුදුරජාන් වහන්සේ අකුසලය කියන එක එක මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ. එක මොහොතකටවත් හොඳයි කියලා වර්ණනා කරන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මේ தත්ත්වය තේරුම් අරගෙන අපි මොනවද අකුසල කියලා අකුසල අකුසල කියන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ. ලෝභ, දේශ, මෝහ. එතකොට දැන් නමුත් අකුසල් කියනකොට සමහර බෞද්ධයන්ට ඇති වෙන අදහස තමයි මේ මේ මේ ප්‍රාණඝාත අදත් අද ඒ අකුසල් තමයි. ඒත් ඒවා නිකම් මේ ලොකුවට කරන මහා මහා පරිමාණ මේ වාන්තනික දේවල් තමයි අකුසල් කියන්නේ. අපි ඉතින් මේ අපි මේ මොකක්වත් කරන්නේ ප්‍රාණඝාත නොකර ඉන්නවා, අදත් අදාන නොකර ඉන්නවා, කාමිත්‍යාචාරයේ වැරදෙන්නේ නැතුව ඉන්නවා. බොරු කියන්නේ නැතුව ඉන්නවා අන්න එහෙමත් හිතනවා ඒ මම මම මම මම පස්පරින් වෙලා කියලා නින්නේ හරි එන්නත් මේ ඒවා ඉතා හොඳ දේවල් එහෙම ජීවත් වෙන එක ඉතා හොඳයි නමුත් මම මේ අතනකින් අහනවා දරුවෙකුට තියෙන අධිකාරයක් ලෝභයක්ද අලෝභයක්ද ධර්මයක් නොදන්න නොදක ඉන්න බැරිකමක් තියෙනවා නම් ඒක ලෝභයක්ද අලෝභයක්ද ඒක ලෝභයක් නෙති ඒක ලෝභයක් නම් ඒක කුසලයක්ද අකුසලයක්ද ඔව් එහෙනම් ඒක අකුසලයක් නම් බුදුරජාණන් වහන්සේ කන්වන්ත කරාද? නෑ බුදුරජාණන් වහන්සේ කන්වන්ත කරේ නෑ. එහෙනම් Tamanට කෑමකට තියෙන අධික ගිජුකම නේද මොකෝ සතු මරුවා වරකම් කරේ කේක් කෑල්ලකට තියෙන අධික ගිජුකමක් තේකන්නේ. හ්ම් කොස්මි ගානකට තියෙන අධික ගිජුකමක් තේකන්නේ. නේද? ඒක ගිජුයි නම් කෑදරයි නම් ඒක ලෝභයක්ද නැද්ද? ඒක ලෝභයක් නක්. එහෙනම් මේ මාත්‍රිය වෙලාකටත් මේවා බුදුරජාණන් වහන්සේ අනුමත කරේ නැහැ. එහෙනම් මේ මනුස්ස ශරීර ගැන මුළු පුරා ගැන තියෙන මිනිපිරි ගැන තියෙන මේ දේවල් මේ මනුස්ස ශරීර ගැන තියෙන අදහස අයින් වෙන්න ඕනේ අපි. මනුස්ස ශරීර ගැන තියෙන සදා අදහස අයින් වෙන්න ඕනේ. ඒවා වෙන් කරගෙන තියෙන ගතිය අයින් වෙන මේවා හිතවත්ය මේවා අහිතවත්ය මේවා මැදිහත්ය මේවා කියන මේවා වෛරීය කීක අපි එක එකව හදාගෙන අපි අපේ ජීවන ජීවිතේ විඳින දුකක් නේද? වෛරී කෙනෙක් දැක්කොත් ඉවරයි. දැක්කොත් කමක් නැහැ කියන්නකෝ. දකින්න නැහැ. ඇහුවොත් ආයෙත් ඉවරයි. තමන්ගේ හිත පිච්චෙනවා. නේද? ඇඟේ හැප්පුණොත් අදිස්සිය. ආ. හරිම අමාරු කතාවක්. ඒ මොකවත් නැතුවත් අපිට වෛරී ස්වභාවය තියෙනවා නම් මේ මනුස්ස ජීවිත ගැන ඉන්න බෑ පින්නත් නේ. පුටුවට වෙලා ඉඳගෙන ඉන්නකොට මතක් වුණා. කියපේව මතක් වුණා. කී දෙනෙක් නම් මේ ලෝකේ අනුන් කියපු කරපු දේවල් මට බැන්නාය මට ගැසුවාය මගේ තාත්තට බැන්නාය ගැසුවාය හ්ම් මැරෙනකන් වුණා කල්පනා කරලා ඉඳලා මැරලා යනවද නැද්ද නේද අපේ પરම්පරාවට වින කරපු ඇත්තෝ කියලා මේ ඊළඟ પરම්පරාවල් ලෑස්තිලා දන්නේත් නැහැ කවුද කරේ කියන්නේ එහෙනම් පුංචි પરම්පරාවල් ලෑස්තිලා අර ඉන්නේ අපේ තාත්තා කිව්වා අපේ තරහකාරයෙක් කියලා කියලා ඔන්න වැඩි ලෑස්ති කරගෙන ඉතින් අන්න එහෙම අපි තේරුම් ගත යුතු තියෙනවා පින්නත් මේ මේ ජීවන ජීවිතය નિවැරදිම තැනට පත් කරගන්න ඕනේ ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙන්නේ නැති වෙන. ඉතින් ඔන්න අපි කියනවා මං කවදා හරි වෛරයෙන් කරගන්න ඕන තමයි මං කවදා හරි බැනීම අයින් කරගන්න ඕන තමයි මං කවදා හරි දවසක ඇත්තට නේද එහෙම එහෙම අදහස් තියෙනවා. තිබ්බට කෙරෙනවද? කෙරෙන්නේ නැහැ කවදාක්වත් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ. කරන්න තියෙන්නේ ගමන් මල්ලකට බත් ටිකක් දාගෙන යන එකද? ඔබ කරනවා කියන අතහැරලා දාලා යනවා කියන ඊට කලින් කරන්න දෙයක් තියෙනවා. නිවැරදි දැක්මක් ඇති කර ගැනීමයි බුදුදන් වහන්සේගේ ධර්මයට අනුව අපි කළ යුත්තේ. දැන් අපි මේ ශරීරයක් දිහාවට පොඩ්ඩක් බලමු. අපිට තියෙනවා මේ ශරීරයේ අපි දන්නවා. ඉතින්වත් මේ ශරීරය මෙහෙම අඩි පහමාරක් හයක් විතර වෙච්ච ශරීරය බිමට හරියට නිකන් අර අලගෝණියක් තිබ්බම බිමට වැටෙලා යන්නේ අන්න ඒ වගේ කැඩලා බිඳලා බිමට වැටෙන්නේ නැති ඇයි? මේ ශරීරය කැඩිලා බිඳලා බිමට එකපාරටම වැටෙන්නේ නැති ඇයි? මේ නිකන් වැක්කිරිලා වගේ යන්නේ නැති ඇයි? මේකේ ලේ තියෙනවනේ. මේකේ මස් තියෙනවනේ. මස් කියන්නේ පල්ලෙහාට වැටෙන જાතියක්. ලේ කියන්නේ පල්ලෙහාට ගලන જાතියක්. නේද? එතකොට ඒ ඔක්කොම එහෙම වැටෙන්නේ නැතුව තියන්නේ ඇයි? ඇට සැකිල්ලක් තියෙන හින්දා. ආ ඇට සැකිල්ලේ හද ගතියක් තියෙනවා. නේද? ඒ වගේම මේ හැමේ තද ගතියක් තියෙනවා. මේක අතින් අල්ලපුවාම කොයි වෙලාවකවත් කෑලි ගැලවිලා ඇඟිල්ලට එන්නේ එන්නේ නැහැ. ලොකු ලොකු කෑලි ගැලවිලා එන්නේ නැහැ. හරියට නිකන් යෝගට් එකක් ඇඳුවා වගේ නෙවෙයි. නේද? යෝගට් එකක් අතින් ඇල්ලුවොත් ඒක අපිට එබෙනවා. මේක එබුණට එහෙමම ආයතනයක් තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ මේ ශරීරයේ පාදාන්තේ ඉඳන් කේසමත්තකේ දක්වාම තද ගතියක් තියෙනවා. හොඳ නැද්ද? ආන්නේ තද ගතිය පින්නත් මේ හැඩේ පවත්නවා. හරිද? ආන්නේ හැඩ මේ හැඩය මේ ශරීරයේ හැඩේ පවත්න්නේ තද ගතියයි. ඒක පිළිගන්නවද? නේද? නැත්නම් මේක වැක්කිරෙන්න බෑ. ඒක පොල් තෙලුණු වෙලා වැක්කිරෙනවා වාගේ වැක්කිරෙන්න ඕනේ. හරි. ඇත්තට මේ ශරීරේ වැක්කිරෙන ගතියක් නැද්ද? ද්‍රව ගතියක් නැද්ද? නිකන් විහාරු ගතියක් තියෙනවා, ලේවල තියෙනවා. මොනවද ඒ දියාර ගති තියෙන ඒවා? සේමවල තියෙනවා. කෙලවල තියෙනවා. සරවවල තියෙනවා. නේද? ලේවල තියෙනවා. ආදිවල දහඩියේ තියෙනවා. කඳුළු වල තියෙනවා. එහෙනම් ගලාගෙන යන ගතියක් තියෙනවා. ඔන්න බලන්න හාල්ලට එකක් මේ පද ගතිය තියෙනවා. නේද? හැබැයි හාල්ලට වතුරෙන් පෙඟුවොත් පෙඟුවොත් පෙඟුවොත් පෙඟුවොත් පෙඟුවොත් අර පද ගතිය නැති වෙලා යනවා. එතකොට ඊළඟට අපි හාල් පොඟන්න දාන්න නැතුව කුඩු කරනවා කියලා හිතන්නකෝ. කුඩු කරලා දැන් අවුවේ වේලලා අර බත් එහෙම වේලලා අග්ගලයක් හදන්න යන්නේ. දැන් මොකද කරන්නේ? අර කුඩු කරපු බත් වේලලා කුඩු කරලා අපේ අම්මලා ඉස්සරහ අග්ගල හදන්නේ. ඒකෝනේ කුඩු කරපු කුඩු ටික අරගෙන අතින් ගුලි කරනවා කරනවා කරනවා කරනවා ගුලි වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? ආ වතුර දාන්න ඕනේ නේද? අන්න එහෙනම් ඔන්න ඔය ගලන ගතිය තියෙන දේවල් වල තියෙනවා අලෝල කියාගන්න ගතිය. හරි මේ ශරීරයක් පින්නත් මේ අලෝල කියලා තියෙන්නේ අන්නේ ගලන ගතියේ තියෙන දේවල් වලින් මේ ශරීරය මිශ්‍ර කරලා තියෙන නැත්නම් ඇලවිලා තියෙන ගතියක් තියෙනවා. හරිද? ඊළඟට අපේ අම්මලා හොදි හදනවා මම දැකලා තියෙනවා. හොදින දැම්ම ගියාම දැන් බලන්නකෝ මිරිස් කුඩුත් දැම්මා වතුරට. කහ කුඩුත් දැම්මා, සරක්කුත් දැම්මා, ලුණුත් දැම්මා. ඉතින් කලවම් කරලා ගත්තාම ඉවරයි. මොකද හොදි රස්නෙම කන්න ඕන කියලා එකක් නැහැනේ. අර ටික දාලා කලවම් කරලා ගත්තා හැකි. මොකද කරන්නේ? එහෙම කරාට කලවම් වෙනවද මේ ටික? ඒකද මොකද කරන්න ඕනේ? ලිපේ තියන්න ඕනේ. ලිපේ තියලා නිකන් තියලා හරියන්නේ රත් කරන්න ඕනේ. නේද? අන්න රත් කරනකොට මේවා මුසු වෙනවා. රත් කරනකොට මේවා මුසු වෙනවා. අන්න බලන්න උෂ්ණත්වයේ තියෙන ක්‍රියාව තමයි ඒවා මුසු කරන ස්වභාවය, මුෂ්ඨ කරනවා. හරි දැන් ඉතින් හොද්ද රත් වෙලා හොද්ද රත් වෙලා මිශ්‍ර වුණානේ. දැන් ආයෙ නිවුණා කියලා වෙන්නේ නැවද? දැන් කිරි හොද්ද හදලා තියෙන්නේ රත් කරලා මේක හැදුවේ. දැන් නිවෙන්න තියලා කන්නේ ඉතින් නිවෙන්න තියලානේ. නිවෙනකොට ආයෙ තිබ්බ විදිහට මර මිරිස් ටික වෙනමයි එහෙම යනවද? නෑ. එහෙනම් මුසු කරන ස්වභාවය තියන රත් වෙන ගතියේ තියෙන මුසු කරන ස්වභාවය නේද හොඳයි ඊළඟට අපි දැලුමක් එහෙම අරගෙන ඒක gediya වගේ පිම්බිලා තියෙනවා මොකද කරන්න ඕන හුලම් පුරවන්න ඕනේ නේද වතුර පෙරවට හරියනවද වතුර පෙරවුවත් අර බැලුම නිකන් පිම්බෙන්නේ නැතුව මොකද වෙන්නේ රැකිරිලා වාගේ තියෙන බැලුම් එල්ලනකොට ගස්වල හරිද දැන් මේක පිරෙන්න නෙවෙනේ පිරෙන්න හුලම් වෙනකොට වතුර පෙරවුවොත් බැලුම නිකන් ගලාගෙන යන වගේ ගතියක් තියෙනවා ඒකෙන් අර අවශ්‍ය පිම්බිලා තියෙන ගතිය තියෙන්නේ ඔන්න බලන්න මේ පරිසරයේ මේ වගේ ඕනෑ තරම් උදාහරණ තද ගතිය ඇලෙන ගතිය නැත්නම් ඇලෙන ගතිය වැක්කිරෙන දියාරු ස්වභාවය තියෙන ඇලෙන ගතිය හර්කස ඝන ස්වභාවයේ තියෙන තද ගතිය රළු ස්වභාවයේ තියෙන තද ගතිය ඒ තද ගතියෙන් තමයි මේ ලෝකේ තියෙන වස්තුන් වල පිහිටීම සිද්ධ වෙන්නේ ඊළඟට ගලන දියාරු ස්වභාවයේ තියෙන ගලන ස්වභාවයේ තියෙන දේවල් වලට තද ගතියට කියනවා මොන ධාතුව කියලාද? පඨවි ධාතුව කියනවා. හරිද? එතකොට ගලාගෙන යන ද්‍රව ගතියට කියනවා ආපෝ ධාතුව කියලා. ආපෝ ධාතුවේ තියෙන කෘත්‍ය තමයි අලවලා තබන ස්වභාවය. හරිද? ඊළඟට රස්නේ ස්වභාවය තියෙන මේ අපේ ශරීරයේ තියෙන මේ රස්නේ ගතියට කියනවා තේජෝ ධාතුව කියලා. තේජෝ ධාතුව මුසු කරන ස්වභාවයක් තියෙනවා. අපේ මේ ඊළඟට දැන් ආහාර පැසවන්නේ ආහාර දිරවන්නේ තේජෝ ධාතුව හේතුයි. එතකොට රස්නේ කියලා විතරක් ගන්න බෑ. දැන් බලන්නකෝ දැන් උණ ගැහුණාම නම් උණ ශරීරයේ උණ තේජෝ ධාතුව වැඩි වෙලා කියනවා. නමුත් දැන් සමහර වෙලාවට මේ ඇස් දැවිල්ල, බඩේ දැවිල්ල, ඇස් දැවිල්ල එහෙම තියෙනව නේද? ඇස් දැවිල්ල තියෙන කාට තියෙන අපි දින බැලුවොත් රත් වෙලාද? <laughs> නේද? ආන් ඒකත් තේජෝ දාපුවා. එතකොට අන්න එහෙම පින්නත් මේ ශරීරය ගත්තොත් එහෙම ඊළඟට උඩට එන වාතය පහළට යන වාතය මේ අංගපසල ක්‍රියාත්මක කරන වාතය ආනාපාන ආනාපාන ආනාපානයේ ආදි වශයෙන් මේකේ තියෙන වායු ගතියක් මේ ශරීරයේ සමතන. ශරීරයේ පුරාවට හද ගතියක්, ද්‍රව ගතියක් නේද? පැක්කරන ගතියක්, රත් වෙන ගතියක් සහ උලං ගතියක් ඇරෙන්න වෙන මොනවත් තියනවද? තද ගතියෙන් යුක්ත රූප නේද? ගලාගෙන යන ගතියෙන් තියෙන ඒවා රත් වෙන ගතියෙන් තියෙන ඒවා සහ වායු කියන දේවල් ඇරෙන්න වෙන මොනවද තියනවද? වෙන මොකක්වත් වෙන මොනවත්වත්ම නැහැ. ඒ ටික තමයි මේ ශරීරය කියලා එක තියෙන්නේ. දැන් අපි බලමු මගේ ශරීරය දැන් මොන කොණ්ඩේ කියලා ගන්නකෝ හිසකෙස් වල තියෙන තද ගතියක් නැත්නම් හිසකෙස් කියන එකට කියන පටවි කලාපයක් කියලා ඒක වැඩියෙන් තියෙන තද ගතිය තියෙන එක. මේ පටවියයි මම ගන්නවා කිතුල් කෙන්දක්. කිතුල් කෙන්දෙත් නිකන් කොණ්ඩේ වගේමද නැද්ද? දැන් අපි මේ දෙක අරගෙන බලන්න මේ ශරීරයේ තියෙන පටවියයි නැත්නම් ශරීරයේ තියෙන මේ කේශ කලාපයයි අරහේ තියෙන කිතුල් කෙන්දේ දෙකේ වෙනසක් එහෙම තියෙනවා. වෙනසක් කියන්නේ අර කිතුල් කෙන්දට සිතුවිලි තියනවද? මම මේ කිතුල් ගහේ ඉන්නවා කියලා දන්නවද? කිතුල් ගහෙන් වැටුණා කියලා දන්නවද? පනාවට ආපු කොණ්ඩ දන්නවද මම මේ අහවලාගේ කොණ්ඩෙන් ආවා කියලා? අහවලාගේ හිතෙන් ආවා කියලා. නෑ දන්නේ. ගහේ තියෙද්දිත් දන්නවද අරයා? නෑ. මෙයා දන්නවද ඔළුවේ තියෙද්දිත් දැන් අපේ ඔළුවේ තියෙන කොණ්ඩේ දන්නවද මම අහවලාගේ කොණ්ඩේ නිරූපණය කරමින් ඉන්නවා. මොනවද දන්නවද? නේද? එහෙනම් මොකක්වත් දන්නේ නැහැ. බත් හපන අපේ දත් දන්නවාද? නැත්නම් අපි නෝ දාන්නේ අඹරන මැෂින් නැත්නම් අපි හිතමුකෝ මේ මේස් ගල තියෙනවා කියලා. අත් ගලයි අත් ගලයි යටින් තියෙන ලොකුවට තියෙන මිරිස් ගලයි දෙක දන්නවද? මේ මම මිරිස් අඹරනවා කියලා. නෑ දන්නේ මගේ නේද මගේ මැදින් මිරිස් කුඩු වෙලා ගියා කියලා දන්නේ නැහැ. අපර දත් ටික දන්නවාද? මම බත් ඇඹරුවා කියලා. දන්නවද? මොකක්වත් දන්නේ නැහැ. එහෙනම් අපේ දත් මොකවත් දන්නේ නැහැ. අපේ දත් මොකවත් දන්නේ නැහැ. කුඹරේ හිටවල ඉන්න පඹයා ගන්නකො. කුඹරේ පඹයා හිටවල මුට්ටියක් උඩින් වන්නලා දැන් පඹයාගේ රෙදි ටික පල්ලෙහාට වැටෙන්නේ නැතුව තියෙන්නේ අන්න අර අද්දෙක්කුත් හදලා තියෙන හින්දා. ආන්ගේ කෝටු ටික දන්නවාද මම පඹයාගේ ඇඳුම් ටික වැටෙන්න දෙන්නේ නැතුව රඳවගෙන ඉන්නවා කියලා. දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ වගේ අපේ මේ අත්වල ඇට කකුල්වල ඇට ඉල ඇට ආදී මේ ඇට සැකිල්ල දන්නවාද මං අහවලාව නියෝජනය කරමින් ඉන්නවා කියලා නෑ දන්නේ කොහොමත්ම දන්නේ නෑ කුරුම්බ ගෙඩියක් ඇතුලේ තියෙන කුරුම්බ වතුර දන්නවාද මම කුරුම්බා නියෝජනය කරමින් ඉන්න ගලන જાතිය එකක් කියලා දන්නේ නේද අපේ ශරීරයේ තියෙන ලේ ධාතුව දන්නවාද මං අහවලාගේ ලේ ධාතුව නිරූපණය කරමින් ඉන්නවා කියලා නෑ නේද හමන හුලඟ දන්නේ නැහැ මම අහවල් පැත්තට හලනවා හමනවා කියලා. ගන්න හුස්ම දන්නේ නැහැ මං අහවලාගේ නහය ඇතුලෙන් ගියා මං තමයි මෙයාගේ වායු ධාතුව කියලා දන්නේ. නේද? හ්ම් දැන් අර වාහනවල සමහරවල් දැකලා නැතිනවා නේද අර එකපාරටම සද්දකින් මේ පිරිමේ තද කරනකොට සද්දයක් එනවා. ඉතින් ඒ පිට වෙන වාතය දන්නේ නැහැ මම මේ අහවල් වාහනයෙන් පිට වුණා කියලා දන්නේම නැහැ. ඒක අපේ උගුරෙනුත් වෙලාවකට කාපුවාම එහෙම ගොරස් ගාලා සද්දයක් වෙනවා උඩට උඩට එන වාතේ. ඒන සද්දේට එන හුලං දන්නේ මං අහවලාගෙන් ආවා කියලා. නේද? බත් අනපු අත දන්නේ මං බත් අනවා කියලා. බත් උඩට උස්සගෙන ආපු අත දන්නේ මං උඩට උස්සන් ආවා කියලා. නේද? මං අහනවා මේ ශරීරයේ මොනවාද මොනවාද දන්නේ මම මේ යහවලාගේ ශරීරය නියෝජනය කරමින් ඉන්නවා කියලා මේ ශරීරයේ බොහෝ ක්‍රියාවන් සිද්ධ වෙනවා අපේ පින්වත්නි. ඒ කිසිදු ක්‍රියාවක් දන්නේ නැහැ. මං අහවල් දේවල් කරනවා. කවුද දන්නේ ඒකට මේකේ? මේ ශරීරයයි පිටින් තියනා වූ දේවල් ඔක්කොම එකම වගේද නැද්ද? එයාලා පිටින් ඉන්න අය දන්නේ නැහැ. නැත්නම් අපේ ශරීරයෙන් පිට තියෙන තදගතියට තියෙන සියලු වස්තු අරගෙන බලනවා ඒවට කියනවා බාහිරව තියෙන පටවි ධාතුව කියලා. බාහිරව තියෙන පටවි ධාතුව මොකෝ මගේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන පටවි ධාතුව මොකෝ දෙන්නාම සත්තුද නේද අල්මාරියක තියෙන ලී ටිකත් එකයි මගේ ඇඟේ තියෙන පටේ ධාතුවත් එකයි දෙන්නම මොකමකවත් දන්නේ නේද ඈ කුරුම්බගෙඩිය ඇතුලේ තියෙන වතුරයි මගේ ඇඟේ තියෙන ලේයි මොකද ආයෙත් දෙකම එකයි දෙන්නම මොකක්ද දන්නේ මොකෝද දන්නේ දෙන්නා. එතකොට මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් නැත්නම් කොටස් ටිකයි බාහිරින් තියෙන කොටස් ටිකයි සත්‍යය කියලා මේ ශරීරයේ තියෙන කිසිම එකක් ගන්නවද? ඒවයි මේවයි එක සමානද නැද්ද? මොකද කියන්නේ? ඒවයි මේවයි එකම වගේ. එතකොට මේ ශරීරය මට සත්‍යය කියලා ගන්න පුළුවන්ද එතකොට? මේ ශරීරය සත්‍යය කියලා ගන්න පුළුවන්ද? බැ. හා. ඊළඟට බලන්නකෝ. අන්දර වැටක් හදලා. අන්දර වැටේ දැන් අපි කියනවා මේ වැට කපන්න ඕනේ මේ වැට දැන් ගොඩක් වැවිලා. වැවිලා කියලා කියන්නේ. නේද? අපි කියනවා අපි වතුර දැම්ම පොහොර දැම්ම තමයි නේද? අන්දර වැට කපන්න ඕන අන්දර වැට වැවිලා වැඩි කියලා ගේ ඇතුළට ආපු අම්මා කියනවා දරුවට පුතේ කොණ්ඩේ කපාගෙන ඉන්න කියලා කොණ්ඩේ වැවිලා ආවා. වවලද වැවිලද? ඇවිලා නේද? අන්දරවට වැවෙන එක නවත්තන්න පුළුවන්ද? බෑ. කොන්ද වැවෙන එක නවත්තන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? සමහර අන්දරවට වල කුණාට වෙනවා. සමහර හිස්වල කොන්දේ කුණාට වෙනවා. නේද? ඒවා වෙනවා. සමහර අන්දරවට වල ටික කාලෙකින් කහ පාට වෙන්න පටන් ගන්නවා. සමහර අය කොණ්ඩ ටික කාලෙකින් සුදු පාට වෙන්න පටන් ගන්නවා. ඒක මම නවත්තන්නද? අන්දරවට මම කියලා ගන්නත් බෑ. මගේ හිසකෙස් ටික මම කියලා ගන්නත් බෑ. නේද? මගේ හිසකෙස් මමද? බෑ මම කියන්න බෑ. නේද? අන්දරවට මගේ කියලා ගන්න බෑ. මගේ ශරීරය කියලා ගන්න බෑ. ඇයි ඒක වැඩ කරන්නේ? මට ඕන විදිහට නෙවෙයි. මගේ කොණ්ඩේ. කොණ්ඩේ මගේ කියලා ගන්න බෑ. මොකද ඒක වැඩ කරන්නේ මට ඕන හැටි නෙවෙයි. ඒක වවනවා නෙවෙයි වැවෙනවා. නේද? ඒක භාවනාව නෙවෙයි නැවෙනවා. එහෙනම් බලන්න පින්නත් මේ එහෙනම් මේක මගේ කියලා ගන්න පුළුවන්ද? නෑ. මේ ශරීරයේ තියෙන හැම දෙයක්ම එහෙමයි. හ්ම්. අපි කියන උණ වැඩි වෙලා කියලා කියනවා. නේද? අන්න කුස්සියේ තියෙන නේද උයන හොද්දට ගින්දර වැඩි වෙලා නේද? සමා එහෙම නැත්තම් මොකක් හරි උපකරණ දැන් අපි හිතමුකෝ කරන්ට් එක ලබා දුන්නාට පස්සේ ඇඳුම් මැදින් ඉස්ත්‍රි කරත් වෙලා. දැන් කියන මේක රත් වෙලා වැඩි කියලා. නේද? ඒ වගේ දැන් උණ හැදිලා මේක රත් වෙනවා. ඉතින් මට නිවා ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නේද? එතකොට මේ දැන් දැන් මේ අඩු වෙනවා මේ තේජෝ ධාතුව කියලා අඩු කරන්න බෑ. හ්ම්. කොණ්ඩ පැලෙනවා, කකුල් පැලෙනවා, හ්ම් එතකොට ඇස් දනවා මේවා එකක්වත් මම කැමති ඒවාද? නෑ එකක්වත් මම කැමති ඒවා නෙවෙයි. එතකොට මේකේ තියෙන රුධිර පීඩනය කියලා එකක් තියෙනවා. එතකොට ඒ ඒවා මට ඕන හැටියට පාලනය කරන්න බෑ. නේ? එතකොට ඒවා එකක්වත් මම කියන විදිහට අඩුම තරමේ පිනක් මං කැමති වේගෙන් හුස්ම ගන්න පුළුවන් කියලා හිතන් ඉන්නේ. එලාවක පරීක්ෂා කරලා බලන්නකො දිගට හුස්ම 15ක් 20ක් විතර එක දිගට ගන්න බලන්න පුළුවන්ද කියලා. දැන් නෙවෙයි නේද? හරිද? බලන්න කෙටියට වේගෙන් වේගෙන් වේගෙන් හුස්ම 15ක් 20ක් අරන් ගුවන් මම ඊට පස්සේ ඉන්නකො මම ඊට පස්සේ දිගට හුස්ම ගනිමින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ මේක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක හුස්ම ගන්න එක මගේ වැඩක් නෙවෙයි. හුස්ම ගන්න එක මගේ වැඩක් නම් මම මෙලහට මැරිලා ගොඩක් කල්. ඇයි? මට තියෙන වැඩ හැටියට අනිවාර්යෙන් ඔක අමතක කරනවා. මේක සිද්ධ වෙන දෙයක් තියෙනවා. මේ ශරීරයේ සිද්ධ වෙන දෙයක්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර පිළිබඳ ඔය වගේ යම් ප්‍රමාණයකට මෙනෙහි කරන කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක වෙන් වෙලා තියෙන හතරක්. පළවෙනියෙන්ම අපිට තියෙන අදහස තමයි මේ ශරීරය එකට තියෙන එකක් කියලා. හරිද? එතකොට අපිට තේරෙන දැන් බලන්න අග්ගල ගෙඩියක් අරන් ගත්තොත් එහෙම අග්ගල ගෙඩිය දැන් අපි කියන්නේ අර හාල් කුඩු කරපු වතුරෙන් අග්ගල හදනවා කියලා. වතුර දැම්මා කියලා අර හාල් කුඩු හාල් කුඩු වෙනස් දෙයක් බවට පත් වෙනවද නැත්නම් ඇලෙනවද? නේද? හාල් කුඩු වතුර වෙන්නේ නේද? හාල් කුඩුයි වතුරයි දෙක ඒවා අස්සට වතුර ගියත් ඒවා ඒවමයි. ඒක තිබ්බ තද ගතිය තද ගතියමයි. නමුත් ද්‍රව ගතිය වැඩි වෙච්ච හින්දා මොකද උනේ? ඒක මොලොක් බවට පත් වෙච්ච විදිහට අපිට දැනෙනවා මිසක් පටවිය වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ මේ මුළු ශරීරය පුරාවටම පින්වත්නි තියෙන මේ පටවි ධාතුව වෙන් වශයෙන් තියෙන එකක් ආපෝ ධාතුව වෙන් වශයෙන් තියෙන එකක් තේජෝ ධාතුව වෙන් වශයෙන් තියෙන එකක් වායු ධාතුව වෙන වශයෙන් තියෙනවා. අපිට මේක සාමාන්‍ය මනුස්සයෙකුට පේන්නේ මේක එකක් වගේ. අන්න ඒක වෙන් වෙලා බලන්න පුළුවන් හැකියාවක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්න ඕනේ බුදුජානක දේශනා කරන ධාතු මනසිකාරය කියලා. පටවිය පටවිය විදිහට දැනෙන මනසිකාරයක් අපිට උපදින්න ඕනේ. ආන් ඒවා සකස් කරගන්න ඕනේ. හරිද? ආපෝ ධාතු ආපෝ ධාතු විදිහට තේරෙන හැඟෙන මනසිකාරයක් එන්න ඕනේ. ඒවා වෙන් වෙලා පේන හැටියක් එන්න ඕනේ. ඊළඟට මේවාට සිතුවිලි නැති බව Tamanට මෙච්චරකල් සාමාන්‍යයෙන් අපි හිතාගෙන මේ ශරීරෙට සිතුවිලි තියෙනවා කියලා. නේද? ඉතින් අපි හොයලා බලුවොත් ශරීරයේ කොයි අංගයේද සිතුවිල්ල තියෙන්නේ කියලා. ලේවලද? මස්වලද? කටුවලද? ඇඟෙමේද? කොණ්ඩෙද? හමේද හැමතැනම ඒව මොකවත් දන්නේ නැහැ. නේද? එහෙනම් හරියට අපේ මේ ශරීරයේ බැකෝ යන්ත්‍රයක් වගේ තියෙනවා. බැකෝ යන්ත්‍රය අපි කියන මහලකෝට බැකෝ යන්ත්‍රය කියලා පාර කැපුවා කියලා. එහෙම කියනවා සාමාන්‍ය ජීවිතේ. බස් එකක් ආවා කියනවා. ඇත්තටම බස් එකක් ඇවිල්ලා කවුරුහරි බස් එකක් ආවන් ඇවිල්ලා අපිට යන්න. නේද? එතකොට බැකෝ යන්ත්‍රයක් අරගෙන ඇවිල්ලා නැතු එක ඇවිල්ලා ඉතින් ඇවිල්ලා කියලා කතා කරලා අපිට එතන සත්‍යයේ පුද්ගලයේ කියන සංඥාව නැවස් එකක් ආවා කියවට ඒකට ජීවී අදහසක් නැහැ. හරියට ධාතු හතර මෙනෙහි කරපු කෙනෙකුට පින්නත් මේ ශරීරය සිතුවිලි රහිතයි කියන අදහසට එන්න පුළුවන්කම. ආන්ගේ මානසිකාරයට එනවා. හරිද? අන්නේ මානසිකාරයට එනවා. ඊළඟට අපිට අදහසක් තියෙනවා මේ එක තැනැත්තෙක් මේ එක තැනැත්තෙක් මේ එක තැනැත්තෙක් මේ එක තැනැත්තෙක් කියලා එක එක වෙන වෙන වෙන වශයෙන් ඉන්න ජීවීන් කියලා මේ ශරීර ගන්නවා අපි. මේ ශරීර අරගෙන කියන මේ එක ජීවියෙක් මේක ජීවියෙක් මේක ජීවියෙක් කියලා. අන්න ඒ විදිහට අපි ඒවා වෙන් කරගෙන තියෙනවා. හරියට ධාතු මනසකාරය වඩපු කෙනෙකුට මොකද වෙන්නේ? මේ ඔක්කොම එකක් කොට දැනෙන්න පටන් ගන්නවා. ඇත්තනේ. මේ ශරීරයේ මෙලෝ සම්මජ්ජාතිය සිතුවිල්ලක් නෑ. නේද? ඒ වගේම මේකේ තියෙන ඔක්කොම ලේ මස් ඇටනහර කටු ආදී ඔක්කොම එකම જાති. ආම් බලන්නකො එතනින්ම කොච්චර වෙනසක් වෙනවද කියලා. අපි පින්නද්දි මේ ලෝකේ සමහර ඇත්තෝ උසස්ත්වය සමහර ඇත්තෝ පහත්ත්වය සමහර ඇත්තෝ එහෙම කියලා අදහසක් තියෙනවා. හරියට ධාතු මනස්කාරය වඩපු කෙනෙකුට ඒක තියෙන්න පුළුවන්ද? එහෙම එකක් තියෙන්න පුළුවන්ද? හැබැයි අපේ මම අහලා තියෙන හුඟක් අපේ ඔය භාවනා කරන ඇත්තෝ හරියට ධාතු මනස්කාරය ගැන නම් කියනවා. කිව්වට මොනුගුරා හරි මිනිබිරි හරි විවාහ වෙන්න යන්න ඕන බලන්න. නේද? අම්මටයි තාත්තටයි නේද දරුවාගේ අම්මටයි තාත්තටයි නෙවෙයි වැඩියෙන්ම කුලමල හේවීමේ අවශ්‍යතාවය දෙන කාටද? ආච්චිටයි සීයාටයි මේ දෙන්නගේ වැඩියෙන්ම ආච්චිලා. අයෝ කිව්වට කමන්නේ. ඒක පොඩ්ඩක් කොහොමද දන්නේ නේද? අර කුලේ බලන්න ඕනේ අර දැන් මේ හැබැයි පන්සලේ කතා කරන්නේ නාතු මනසකාරේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරපු අය මෙන්න මෙහි ඇවිල්ලා කියන අහවල් කුලය ගැන බලන්න ඕනේ මේකේ මොනවද ලේවල කුලය හොයනවා මාස්වල කුලය හොයනවා අටුවල කුලය හොයනවා ඉතින් කියන පඨවිය වෙන් කරන් හදනවා මේ පඨවිය උසස් පඨවිය මේ පඨවිය පහත් පඨවිය කියලා හදන්න හදන එකක් එහෙම එකක් තියෙනවද නෑ එහෙනම් ඔන්න දරුවනේ පුළුවන්කම තියෙනවා තමන්ගේ ආච්චිලාට කියලා උත්තරයක් දෙන්න ඔව්වා කියනවත් මොකද කියන්නේ බෞද්ධත්ව විදියට. ආ අත්තම් මේ පන්සලට ගිහිල්ලා පටවි පටවි කියනවා නේද? බොරුවට පටවි කියනවා නම් නේද? මේ හැරෙන්න පටවියේ කුල හොයන් දෙන්න එපා කියලා. ඇයි ඒක බුදුරජාන් වහන්සේටත් කරන්න ඉඳලා පින්නත් මම එහෙම කිව්වේ දරුවන්ගේ පැත්ත අරගෙන නෙවෙයි. අපි මේ සම්මුතිය කරා ගන්න ඕනේ. අපේ මේ ජීවිතේ ලැබිලා තියෙන මේ වැරදීම හින්දා අපිට තණ්හාව ඉපදිලා. උපාදානෙ ඉපදිලා. ඒවාහින්ද හරියට පීඩණයෙන් ඉන්නේ. තීව්‍ර කටුක මාරාන්තික ආශ්‍රව උපදිනවා. බලන්න නැතුව ඉන්න බැරි දේවල් හැදලා තියෙනවා. අහන්න නැතුව ඉන්න බැරි දේවල් හැදලා තියෙනවා. විඳින්න නැතුව ඉන්න බැරි දේවල් හැදලා තියෙනවා. මේ හිත ඇත්ත తත්වයේ අරමුණු නොකරන හින්දා මේ ලෝකයේ තියෙන වස්තුන් පිළිබඳව දැඩි හැඟීම් ඇති වෙනවා. ඇත්ත తත්වයේ අරමුණු වෙනකොට පටවිය පටවිය විදිහට තේරෙනකොට බාහිර පටවියත් අභ්‍යන්තර පටවියත් එකක් කොට තේරෙනකොට ඒකට සිතුවිලි නෑ කියලා තේරෙනකොට එන්නත් මේ සිප වැළඳ ගැනීම කියන එක විහිළුවක් බවට පත් වෙනවද නැද්ද? බලන්න. නේද? මේ ශරීර දෙකක් හපා ගැනීම කියන එක විහිළුවක් බවට පත් වෙනවද නැද්ද? මොකද මේ ආසාවෙන් පෙළෙන්නේ. මේ ආසාවෙන් පෙළෙන හිත ඒ ආසාවෙන් අතහරින්න ඕනේ. ඇයි අතහැරිය යුත්තේ? ඉවරක් නැති හින්දා. මේක ඉවරද? රූප දැකලා ශබ්ද අහලා ගන්ධ රස ස්පර්ශයන් ලබා දීලා මේ හිතට ඉවර කරන්න පුළුවන්ද? ඉවර කරපු කෙනෙක් ඉන්නවද? නේද ලබා දීලා මම ඉන්නකෝ මේ සැරේ නම් පෙන්නලම ඉවර කරනවා කියලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා ඇස් දෙකට දැන් ඔන්න මගේ පෙන්වීම ඉවරයි ආයෙ මට මේ ලෝකෙ කිසි දෙයක් බලන්න දෙයක් නැහැ මම ලෝකෙ බලලා ඉවරයි කියලා ඉවර කරපු කෙනෙක් ඉන්නවද? ලෝකෙ අහලා ඉවරයි කියලා අහලා ඉවර කරපු කෙනෙක් ඉන්නවද? හරියට කොයි වගේ දන්නවද? ගැඩවිල් පණුවා කල්පනා කරොත් පස් කාලම් ජීවත් වෙන්නේ. හරි. මෙන්න මේ එකක් තමයි මේ. පස් කකා ඉන්න ගැඩවිල් පනුව කල්පනා කරොත් මම ලෝකේ කාලය ඉවර කරනවා කියලා. හරි එක පැත්තකින් කාලා අනිත් පැත්තෙන් දදා මෙයා කල්පනා කරනවා ලෝකේ කාලය ඉවර කරනවා කියලා. ආන්නේ ඒක හොඳයි කියනත් නේ තව. මේ හිතාගෙන ඉන්න වැඩේට වැඩිය. මොකද්ද මේ හිතාගෙන ඉන්න වැඩේ? ලෝකේ බලලා ඉවර කරන්න ඕනේ. හරි මේක ඉවරක් වෙන එක නෙවෙයි. ඉතින් අන්න ඒ විදිහට අපි අපේ ජීවිතේ හික්මවා ගන්න ඕනේ. මේක ලෝකේ වැඩේ කරලා ඉවර කරන්න නෙවෙයි ඕනේ. හිතේ වැඩේ කරලා ඉවර කරන්නයි ඕනේ. හිතේ කැමැත්ත තියෙන තාක්කල් බැලීම ඉවර කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි ලෝකය අපි කැමති විදිහට හදනවා නෙවෙයි. ලෝකයේ ඇත්ත తත්වය අනුව හිත හදනවා. මෙච්චරයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. හැම වෙලේම පින්වන්නේ අපිට සහනයක් කියන එකක් ඇති වෙන්නේ හිතේ කැමැති විදිහක් තියෙනවා නම් ආන්ගේ කැමැති විදිහට එළියෙන් තියෙන දේ තියෙනවා නම් හිත ඉල්ලන විදිහට බාහිර ලෝකේ තියෙනවා නම් අන්න අපිට සතුටින් ඉන්න පුළුවන් දෙයිද ඒකනේ අපි හැම කෙනාම හදන්නේ මොකද්ද මේක මෙතෙන්ට ගලපෙන්නේ නැහැ මෙතනින් තියන්න ඕනේ කියලා මගේ හිතේ කියන්නේ නේද එහෙනම් ඒක මම එතනින් කියලා සතුට වෙනවා එතන තව එක්කෙනෙක් කොහෙ පැත්තේ ඉඳන් කියන මොකද්ද ඒක මෙතෙන්ට හරියන්නේ නැහැ. මේක මෙතෙන් තියන්න ඕනේ කියලා මෙතෙන්ට. දැන් ඔහොම ආවදුකටපත් වෙනවා. නේද? එහෙම වෙන්නේ. එතකොට අපි ඔක්කොම කරන්න හදන්නේ අපේ හිතට ගැළපෙන විදිහට ලෝකය සමතුලිත කරන්න හදන්නේ. ඇත්ත ඒක තමයි කරන්න ඕනේ. ඒ සඳහා අපි කරේ ලෝකය වෙනස් කරා හිතට ඕන හැටියට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකක්ද තියෙන්නේ? ලෝකේ තියෙන විදිහට හිත වෙනස් කරා. ලෝකේ තියෙන පටවිය පටවිය පටවිය විදිහට තමන්ගේ හිතට දැනෙන විදිහට හිත සකස් කරනවා. ලෝකේ තියෙන ආපෝ ධාතුව. ආපෝ ධාතුව ආපෝ ධාතුව විදිහට දැනෙන විදිහට හිත වෙනස් කරනවා. තේජෝ ධාතුව තේජෝ ධාතුව විදිහට දැනෙන විදිහට හිත වෙනස් කරනවා. වායෝ ධාතුව වායෝ ධාතුව විදිහට දැනෙන විදිහට හිත වෙනස් කරනවා. මගේ හිත මොකද කරේ? ආපෝ තේජෝ වායෝ පටවි කියන ධාතු හතර මිශ්‍ර කරලා එක එක ධාති පෙන්නලා නැති දේවල් තියෙන විදිහට මේක අහවල් වස්තුවේ අහවල් වස්තුවේ කියලා නැති දේවල් තියෙන විදිහට අරගෙන තමයි මේ දුක් විඳින්න ලෑස්ති කරගත්තා. ඒක ඇත්ත ඇති ඒකයි කියේ ලෝකෙට ගැළපෙන විදිහට චිත්තසංතානය වෙනස් කරා කියලා. හරිද? එතකොට සමතුලිතයි. එතකොට මේ හිත යමක් ඉල්ලන්නේ නැහැ. මොකද පටවිය ඉල්ලක් දෙයක් නැහැ. එන්නත් මේ පටවිය පටවිය විදිහට දැක්කාද යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පටවියෙහි කලකිරෙනවා කියලා. ඇයි පටවියෙහි කලකිරෙන්නේ? බලන්න මේ ශරීරයේ තියෙන තදගතිය මට ඕන විදිහටද හැදුනේ? අතීත තදගතියක් තිබ්බනම් මට ඕන හැටියටද හැදුනේ? නේද? ඒ එහෙනම් ඉතින් මේ හැඩේ මං හදා ගන්නවානේ මහා රූප රාජේ රාජිනියක් විදිහට. නේද? නේද? මහා රූප සම්පත්තියක් තියෙන විදිහට ශරීරය හදා ගන්නවා. මොකද පටවිය මට ඕන හැටියට. නේද? එහෙට මෙහෙට කරන්න පුළුවන් නේ. එහෙනම් ඒක මට ඕන හැටියට හැදෙන්නේ නෑ. අතීත පටවිය මට ඕන හැටියට හැදුනේ නෑ. දැන් මේ දවස්වල කොහොමද දන්නේ? මේ දාඩිය දාන එකේ මට වෙන හැටියට දෙන්නේ. මේ ශරීරේ මොනතරම් හිතුවක් කාලා බලන්න පින්නන්නේ අපි අකමැති වන්නේ විදිහට දාන්නේ. ගඳේවම නිදිර දාන්නේ. කවදාකවත් මේ ශරීරයෙන් පිච්ච මාසු දක්ෙම එළියට ආවද? අම්ලි මාසු දක්ෙම එළියට ආවද? නේද කන්නේ සුවඳේ වනේ බලන්න කියනවා බිස්කට් සුවඳයි. හ්ම් වතුත් සුවඳයි. සුවඳේවා කන මේ ශරීරේ එළියට දාන්නේ මොනවද? ගඳම ගඳේවා. නේද? එතකොට එනම් විතුක්කාරද නැද්ද? ඉතා හිතුවක්කාරයි මේ ශරීරය. <laughs> කිසිම දෙයකින් මට ඕනේ හැටියට නෑ මේ සත්‍යය. එහෙනම් අන්න අන්න එතකොට අතීතේ මේ වර්තමානයේ මේ වෙලාවෙත් මේ පටවිය මට ඕනේ හැටියට නෑ. අනාගතේ තියෙන නේ ආපෝ ධාතු වායෝ ධාතු අනාගතේ ළඟින් තියෙන පටවියක් තියෙනවා නේද? අන්න ඒක දැනගත්ත යන්න එක දැනගත් ආර්ය ශ්‍රාවකයා පින්නත් මේ පටවියෙහි කලකිරෙනවා වැඩක් නෑ වැඩක් නෑ කියලා. හරි පටවියෙහි කලකිරෙන් කලකිරෙනවා පටවියෙහි කලකිරෙන කෙනා ආපෝ ධාතුවේ කලකිරෙන කෙනා පටවියෙහි ඇලීම ඇති කරගන්නේ නෑ. ඇති වෙන්නේ නෑ. ඇලීම ඇති වෙන්නේ නෑ. ගැටීම ඇති වෙන්නේ නෑ. අන්න බලන්න ආන්ගේ විදිහට ඇලීම් ගැටීම් අයින් කරගනිමින් කටයුතු කරන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔන්න විදිහට අපිට උපදෙස් දීලා තියෙනවා. දැන් මේ සම්පූර්ණ කමඨහනක් එහෙම විස්තර කිරීමක් නෙවෙයි. ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තුනේ මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා මේකෙන් ගැලවෙන්න. මේ තියෙන වේදනාකාරී පීඩාකාරී ආශ්‍රව සහිත තීව්‍ර කටුක මාරාන්තික වේදනා ඇති වෙන මේ හිතෙහි වේදනා ඇති නොවන විදිහට චින්තනය වෙනස් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්න එනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය මට මල් පූජා කර කර ඉන්න විතරක් නෙවෙයි සෝද කුරු පූජා කර කර ඉන්න විතරක් නෙවෙයි කප්පු පූජා කර කර ඉන්න විතරක් නෙවෙයි ඉන් එහාට ගිය මහා බරපතල මහා ආධ්‍යාත්මික මහා ගැඹුරු යම් කිසි චින්තන වෙනසක් සිද්ධ කරන වැඩපිළිවෙලක් මේකේ තියෙනවද නැද්ද කෝ ඒක හොයන්න එහෙම ලැස්තිද බෞද්ධයා කියලා ඒක හොයන්න ලැස්තිලා තියෙන්නේ වැඩි දිනක එක ගන්න ලෑස්තිලා නැහැ. ඒකයි හොයාගන්න ඕනේ. ස්ථීර සුවයක් ඇති කරන චින්තනයක් සකස් කරන වැඩපිළිවෙලක් තියෙන මේ ධර්මයේ මම මල් පූජා කරලා විතරක් ඉන්නවා නේද? බෞද්ධයාගේ මම මොකද මල් විතරක් පූජා කරන්නේ. මම හඳුන් කුරු විතරක් පූජා කරනවා. මම ආහාර විතරක් පූජා කරනවා. නෑ ඒක එපා කියන නෙවෙයි. ඒක විතරක් වැඩක්ම නෑ කියන එකයි මේ කියන්නේ. ඒකින්ද පින්වත්නි අපි බෞද්ධත්ව විදිහට අපිට ලැබිලා තියෙන උරුමය දිහා බලන්න ඕන. අපේ හිත වෙනස් කරන්න පුළුවන්. හිත වෙනස් නොකර දුකෙන් මිදෙන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. ඒකද අපිට ලැබිලා තියෙන දායාදේ මෙච්චරයි මේ ජීවිතේ මේක අපෙන් ගිහිනුනොත් පින්නත් මේ අපිට මේකෙන් ලබාගත හැකි විපුල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒකින්ද මම මගේ මේ ජීවිතය සාර්ථක කරගන්නවා, සසර ජීවිතය සුවපත් කරගන්නවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ චින්තනය වෙනස් කරගෙන මගේ දැක්ම වෙනස් කරගෙන